මේ හතරවන දේශනාව තුළින් සමාධි භාවනාව පිළිබඳව විස්තරයක් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. භාවනා කියලා කියන්නේ ಗುಣධර්ම වඩවා ගැනීම කියන බව නැවත නැවතත් සිහිපත් කර දිය යුතුයි. ඒ ಗುಣධර්මයන් අතර සීලය පූර්වාංගම කරගෙන සමාධිය වඩවා ගන්න ආකාරයයි මේ දේශනාවෙන් විස්තර කරන්නේ. සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. මේ චිත්ත ඒකාග්‍රතාවය ඇතිකර ගැනීම තමයි සමත භාවනා කියලා කියන්නේ. සමතය කියලා කියන්නේ එකඟ බව කියන එකයි. ඒ එකඟ බව තුළින් තමයි ශක්තියක් ගොඩනැගෙන්නේ. විසුරුණා වූ තැනක කිසිම ශක්තියක් නැහැ. ශක්තියක් ගොඩනැගෙන්න නම් එකඟතාවයක් තියෙන්න ඕනේ. එතකොට මේ සමත භාවනාව පිළිබඳව කතා කරනකොට අබුද්ධෝත්පාද කාලයේ මේ සමත භාවනාව තිබුණා. මේ Hinduන් අතර, බ්‍රාහ්මණයන් අතර මේ සමත භාවනාව ඊටාම ප්‍රචලිතව තිබුණා. ඒ අය නොයෙකුත් ක්‍රම වේදයන් ඉදිරිපත් කළා. කසින භාවනා ක්‍රම වලින් කසින වඩාගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්තා. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල කසින, පීත කසින ආදී වශයෙන් යම්කිසි අරමුණකට ඒකාග්‍ර කරගෙන එතනින් සිත ශක්තිමත් කරගෙන ධානවලට ගොඩ වුණා. ආනාපාන සති භාවනාවත් අබුද්ධෝත්පාද කාලයේ පැවතුණා. බුදු පියාණන් වහන්සේ මේ සමත භාවනාවන් අතුරෙන් අනුමත කොට වදාලේ පෙන්වා වදාලේ ආනාපාන සති භාවනාවෙන් සිත ඒකාග්‍ර කරගන්නා වූ ක්‍රමය. ඒකායන නිවන් මාර්ගයේ වන සතිපට්ඨාන සූත්‍රයේහි පළවෙනි පරිච්ඡේදයෙන් සඳහන් වන්නේ අන්න ඒකයි. ආනාපාන පබ්බය ආන අපාන සති භාවනා ආන කියලා කියන්නේ ආස්වාසය අපාන කියන්නේ ප්‍රස්වාසය ඇතුළු වීම පිටවීම සති ඒට සිහිය පිහිටවා ගැනීම භාවනා බොහෝ වේලාවක් සඳවාගෙන සිටීම වඩවා ගැනීම මෙන්න මේ ආනාපාන සති භාවනාව තමයි බුදු පියාණන් වහන්සේ අනෙක් සියලුම කසින භාවනාවලට වඩා උත්තම ස්ථානයේ තබලා අනුමත කළේ. ඒකට හේතු කීපයක් තියෙනවා. කාටත් පහසුවෙන් කරගන්න පුළුවන් දෙයක්. ඕනෑම තැනක ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් මේක. වනාන්තරයකට ගිහිල්ලා ගහක් මුලකට ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක්. ඒ කරන ආකාරයත් ඊටාම පැහැදිලිව උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි පරිච්ඡේදයෙන් දේශනා කරනවා. ආන්නේ ක්‍රමවේදේ තමයි අපි අනුගමනය කරන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දෙයක් පෙන්වා වදාලා වූ දෙයක් කවදාවත් වරදින්නේ නැහැ කියන බුද්ධ ගෞරවය ඉස්සල්ලා අපි ඇති කරගන්න ඕනේ. එහෙම ඇති කරගෙන ඒ අනුවම සමත භාවනාව ආනාපාන සති භාවනාව කරන්න ඕනේ. අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා වනාන්තරයකට යන්න ගහක් මුලකට යන්න එහෙම නැත්නම් ශූන්‍යාගාරයකට යන්න මොකද්ද මේ ශූන්‍යාගාරය කියන්නේ ශූන්‍යාගාරය කියන්නේ සුවඳ දුගඳ දෙකම නැති පිරිසිදු වාතයේ තියෙන තැන ආ මේකයි ශූන්‍යාගාරය කියන්නේ ශබ්ද බද්දක් නොතිබුණොත් හොඳයි ශබ්ද බද්ධ තිබුණත් ප්‍රශ්නයකුත් නැහැ. දැන් වනාන්තරවල ඕන තරම් ශබ්ද තියෙන්නේ. කුරුල්ලෝ කෑ ගහනවා, අලි කෑ ගහනවා, සිංහයෝ කෑ ගහනවා වනාන්තරේ ශබ්ද තියෙනවන තරම්. ඒතර මෙතන ශූන්‍යාගාරය කියන්නේ ශබ්ද බද්ධ නැති තැන නෙමෙයි ප්‍රධාන වශයෙන්ම ඇලීමෙන් ගැටීමෙන් තොර සුගඳ දුගඳ දෙකෙන් තොර පිරිසිදු වාතයක් තියෙන තැන. ශූන්‍යාගාරය කියන්නේ ඒකයි. ආන් ඒ වගේ ශූන්‍යාකාරයකට ගිහිල්ලා උදුම් කායන් පනිදාය. කය ඍජුව තබාගෙන වාඩි වෙන්න ඕනේ. ඇයි? කය විශේෂයෙන් මෙතන කය කියලා කියන්නේ උඩුකය පිළිබඳව උඩුකය එළවෙලා හෝ නැමිලා තිබුණොත් මොනවා කරලවත් සිත ඉහළට නංවා ගන්න බෑ. සුසුම්නාව ගමන් කරන්නේ කසේ කසේරුකාව හරහා එතකොට පොඬුනාරටිය නැමිලා තිබුණොත් සුසුම්නාව හරහා ගමන් කරන ඉහළට යන සිතට බාධාවක් වෙනවා. ආ මේක නිසා උජුං කායන් පනිදාය කියන තැනට විශේෂ තැනක් අපි දෙන්න ඕනේ. උජුං කායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. පරිමුඛයේ සිහිය පිටව ගන්න ඕනේ. පරිමුඛය කියලා කියන්නේ කුමක්ද? මුඛය වටා ප්‍රදේශය. පරිකාව කියලා කියන්නේ කවයක් වටා රවුම කියන එකයි. වට රවුම. පරිමුඛය කියන්නේ මුඛයේ වටා ප්‍රදේශය. නිකට ඉඳන් නාසාග්‍රේ දක්වා ප්‍රදේශය තමයි පරිමුඛය කියලා කියන්නේ. එතෙන්ද තමයි සිහිය පිටව ගන්න ඕනේ. පරිමුඛං සතින් මුඛත්ත පෙත්වා. සෝ සතෝ අස්ස සති සෝ කියන්නේ යෝගාවචරයා සතෝ අස්ස සති සිහියෙන් ආස්වාද කරයි සතෝ පස්ස සති සිහියෙන් ප්‍රස්වාද කරනවා කුමක් සඳහාද අරමුණක් ගැනීම සඳහා ආන්‍ය තමයි විතක්ක කියලා කියන්නේ අරමුණක් ගන්න. එතන ඉඳන් දීගං මා අස්ස සන්තෝ දීගං අස්සසාමීති පජානාති දීර්ඝව ආස්වාසයේ සිද්ධ වන්නේ දීර්ඝව ආස්වාසයේ සිද්ධ වෙන බව දැනගනි පජානාති කියන්නේ මනාකොට දැනගන්නවා කියන එකයි දීගං වා පස්ස සන්තෝ දීගං පස්සසාමීති පජානාති දීර්ඝව ප්‍රස්වාසයේ සිද්ධ වන්නේ දීර්ඝව ප්‍රස්වාසයේ සිද්ධ වෙන බව දැනගනි මෙන්න මෙතන හොඳට තේරුම් ගන්න ඕනේ සමහරව දිග්ගටම ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා වැරදි ඒක. ආස්වාසය ප්‍රස්වාසය අප කරන දෙයක් නෙමෙයි. මේක කයේ ස්වභාව සිද්ධියක්. කයේ ස්වභාව සිද්ධියක්. මෙතෙන්ද කරන්නේ මොකද්ද? ස්වභාව සිද්ධියට ඒ විදිහටම සිද්ධ වෙන්න ඉඩ ඇරලා ඒකට හිත යොමු කරගෙන ඒක ਵਿਚාරයට ලක් කරනවා. දිග නම් දිග බව දැනගන්නවා පිටිනම් කැසි බව දැනගන්න. අච්චරයි. එක වතාවක් ආස්වාද ප්‍රස්වාද කරන්නේ අරමුණක් ගැනීම සඳහා. ආන්නේ තමයි විතක්ක කියලා කියන්නේ. එය විමසීම තමයි ਵਿਚාර කියලා කියන්නේ. විතක්ක ਵਿਚාර. එතකොට ආස්වාසයට ප්‍රස්වාසයට හිත යොමු කරගෙන ඉන්නකොට හිත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ආන් මේක තමයි ඒකාග්‍රතාව කියලා කියන්නේ. ඒ චිත්ත ඒකාග්‍රතාවයේ තුලින් ප්‍රීතියක් හා සැපයක් ඇති වෙනවා. ආන් මේක තමයි ප්‍රීති සුඛ කියලා කියන්නේ. එතකොට සමාධියේ සමාධිය සකස් කරගන්නකොට ඔන්න ඔය ලක්ෂණ පහ හිත තුළ विद्यमान වෙන්න ඕනේ. චිත්ත ඒකාග්‍රතාවයේ ඇති වෙනකොට මේ ලක්ෂණ පහ දකින්න ලැබෙන්න ඕනේ. මොකද්ද? විතක්ක ਵਿਚාර පීති සුඛ ඒතග්ගතා අරමුණක් අරගෙන තියෙනවා අරමුණට මෙහිට නංවාගෙන එහි රඳවාගෙන ඉන්නවා ඒක ਵਿਚාරයට ලක් කරනවා ඒ තුළින් ප්‍රීතියක් හා සැපයක් ඇති වෙනවා මෙන්න මේ ලක්ෂණ ඔබේ හිතේ विद्यमान වුණොත් ආන් ඒ සිත උපචාර සමාධියෙන් යුක්ත වුණා වූ සිතක් කියලා කියනවා ආන් ඒ සිත තමයි ධාන වලට නංවා ගැනීමට සුදුසු වෙන්නේ. ධාන කියලා කියන්නේ මොකක්ද? ශක්තිමත් වුණා වූ සිත ඉහළ යන අවස්ථාවේදී පාලනය කරන්නා වූ පියවර. පියවර හතරකින් පාලනය කරනවා අපි. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර. ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන. අපි මේක සිංහලෙන් කතා කරමු පළවෙනි ධානය කියලා. ඒකට ධානය කියන්නේ මොකද්ද? සිත පාලනය කර ගැනීම සඳහා ගන්නා වූ පියවර. මේ පියවර හතරකින් පාලනය කරන්නේ මක් සඳහාද? සිත උපේක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසා. නැත්තම් දෙවෙනි පියවරේ නවත්තගත්තා නැති. බුදු පියාණන් වහන්සේ ආනාපාන සති සමාධිය තුළින් චිත්ත ඒකාග්‍රතාවයේ ඇති කරගෙන සිත සමාධිගත කරගත්තා. සිත සමාධිගත කරගෙන පංච නීවරණ යට කරගත්තා. පංච නීවරණ තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. ඒවා යට කරන ක්‍රමේ තමයි කාමච්ඡන්ද ව්‍යාපාද කියන්නේ ඇලීමයි ගැටීමයි. තණ්හාව. ඒක යට කරන්න නම් මොකද කරන්න ඕනේ? ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණකට හිත නංවා ගන්න ඕනේ. ආන් ඒක තමයි පිරිසිදු වාපියේ තියෙන තැනකට යන්නේ කිව්වේ. ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණකට හිත නංවා ගත්තාම කාමච්ඡන්ද ව්‍යාපාදය යට යනවා. ඊළඟට තියෙන තීන මිද්දය. තීන මිද්දය කියන්නේ නිදිබර ගතිය. නිදිබර ගතිය යටකරන්න නම් උජුං කායම් පනිදාය. කය ඍජුව තබා ගන්න ඕනේ. කය ඍජුව තබා ගත්තාම මොනවා කරලා නිින්ද යන්නේ නැහැ. ඈ තීනමින්ද උද්දච්ච කුක්කුච්ච කියන්නේ චරිතය පිළිබඳව සැකය සහ ඒ සැකය තුළින් ඇතිවන්නා වූ විසිරුණු ස්වභාවය කුක්කුච්ච කියලා කියන්නේ තමාගේ චරිතය පිළිබඳව සැකය කුක්කුච්ච කියන්නේ උද්දච්ච කියන්නේ ඒ නිසා සිත විසිරී යන අනුබඩකට ගලකින් ගැවුවා වගේ ආන් ඒ සඳහා තමයි උන්වහන්සේ කිව්වේ සීලය පතිට්ඨාය සීලයක පිළිටන්න කියනවා ඒ සීලයක් වඩා හොඳයි නොකඩන සීලයක් නම්. නිර්වාණය අරමුණු කරගත්ත සීලයක් නම් වඩා හොඳයි. දෙන්නනේ ඒක තමයි පාරමිතා සීලයේ පිළිටන්න කිව්වේ. ශ්‍රද්ධාවන්තයෙකුට ඒ සීලය තමයි ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම. එතකොට සීලයක පිළිපිටියන් පස්සේ උද්දච්ච කුක්කුච්චයට තැනක් නැහැ. විචිකිච්ඡාව කියලා කියන්නේ ගුරුවරයා පිළිබඳව කැපය. ගුරුවරයා දැන් Tamanට ධාන ඒකට යන්න උගන්වන ගුරුවරයා ගැන සැකයක් තිබුණොත් ඒත් මොනවා කරලා සමාධියට යන්න බෑ. මෙන්න මේ විදිහට පංච නීවරණ යට කළාම සිත සැහැල්ලු වෙනවා. ඊළඟට ඒකාග්‍ර කරගත්තාම සුක්මතම හිත ඒකාග්‍ර කරගත්තාම සිත ශක්තිමත් වෙනවා. මෙන්න මේ ශක්තිමත් වුණා වූ සැහැල්ලු වුණා වූ සිතේ ස්වභාවය තමයි ඉහළට නැගීගෙන යාම. ඒ නැගීගෙන යාම අපි විපාක ඉවත් අහන්නේ නෑ නැගගෙන යනවාමයි. නමුත් ඒක පාලනයෙන් තොරව නැගීගෙන යන්න දෙන්න එපා. ඒක ටිකක් හොඳමදි. ඒ සඳහා තමයි ධානය කියලා ක්‍රමයක් අනුමත කරලා තියෙන්නේ. සිත පාලනය කර ගැනීම සඳහා ගන්නා වූ පියවර. අද බොහෝ දෙනා ආනාපාන සති සමාධිය සකස් කර ගන්නවා. නමුත් ධානවලට නංවා ගන්න දන්නේ නැහැ. මොකද නේ? ඉතින් පෙරක් කට්ටිය අපි එකලා කියනවා ආනාපාන සති භාවනා කරනකොට හිත ඉහළ ගියා. ඈ කීකියා කියනවා ඉතින්. ඒක ඉතින් හපංගමක් නෙමෙයි දුර්වලකමක් ඒක. මේකයි. ධානවලට නංවන්නේ මෙහෙමයි. උපචාරය සකස් කරගන්න ඕනේ. උපචාරය කියලා කියන්නේ ධානවලට නැගීමට අවශ්‍ය කරන ශක්තිය. ඒකට කියනවා උපචාර සමාධිය කියලා. ඒ උපචාර සමාධිය සකස් කරගන්නේ ආනාපාන සමාධිය තුළින්. ආනාපාන සති භාවනාවෙන් සිත ශක්තිමත් කරගෙන සැහැල්ලු කරගන්නවා. සැහැල්ලු කරගන්නකොට Tamanටම පැහැදිලිව පේනවා ඒ සිත තුළ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව තියෙන බව. මේ හත් පහම තියනවාද කියලා හොයන්න යන්නත් එපා. එකක් තිබුණාම ඇති. ਵਿਚාරය හරියට තියනවා නම් හරියි. ਵਿචාරය කියන්නේ හුස්මටම සිත ඒකාග්‍ර වෙලා හුස්මත් එක්කම ඉහළ පහළ යන්න පටන් ගත්තා නම් ආන් එතන තමයි සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ. අන්න එතන හොඳට සකස් වෙලා තියෙනවා නම් මතක තියාගන්න විතක්කය තියෙනවා ඒකාග්‍රතාවයක් තියෙනවා ඒකාග්‍රතාවයේ තියෙනවා නම් ප්‍රීතියක් සැපයක් තියෙනවා. එහෙනම් බලන්න ඕනේ කොතනද? විචාරයේ තියනවාද කියලා බලන්න. හොඳට හුස්මට මේ කාතර වෙලා සිත ඉහළ පහළ යන්න පටන් ගත්තයන් පස්සේ මතක තියාගන්න දැන් පළවෙනි ධානයේට නගින්න සුදුසුකම් ලැබිලා ඉවරයි. අන්න එතින් අදිස්ථාන කරන්න. පළවෙනි ධානයේ කියලා අදිස්ථාන කරන්න. අදිස්ථාන බලයෙන්මයි පින්නතුන් මේ හිතෙන් වැඩ ගන්න පුළුවන්. මට කෙනෙක් කියලා තියෙනවා ආමුදුරන්ගේ තියෙන අදිස්ථාන භාවනා කියලා. ඔව් අදිස්ථාන භාවනා තමයි. සිතෙන් වැඩ ගන්න පුළුවන් අදිස්ථාන කිරීමෙන් උඩින් උඩින් යන්නේ කොහොමද? ඒත් අදිස්ථාන බලයෙන්. දෙවියන් තමයි කතා කරන්නේ ඒත් අදිස්ථාන බලයෙන්. පෙරවිසෝ ගන්න පිළිවෙල බලන්නේ ඒත් අදිස්ථාන බලයෙන්. පාන්දර හතරට නැගිටින්න ඕනේ කියලා අදිස්ථාන කරගෙන ඔබ පියාගන්නකො. හරි හැරෙන්නේ නැද්ද කියලා බලන්න. මේ අදිස්ථානය තමයි අවශ්‍ය ගන්න. එහෙමනම් උපචාරය සකස් කරගෙන හිත ඒකාග්‍රතාවය ඇති වුණා බව දැනගත්තාම මතක තියාගන්න පළවෙනි ධානය කියලා අදිස්ථාන කරන්ද ආන් එතකොට පළවෙනි ධාන තලයට සමාදිනවා. අන්න එතෙන්ද ඊටාම පහසුවෙන් ඒකාග්‍රතාවය ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන්. කොහොමද? නිතරම ධානයේහි නම සිහිපත් කරන්ද. ධානයේහි ගුණ සිහිපත් කරන්ද. ධානයේහි නම තමයි ප්‍රථම ධානයේට අපි දාගෙන තියෙන්නේ පළවෙනි ධානය කියලා. ගුණ මොකන්ද? හුස්මට මේකාග්‍ර වෙලා තියෙනවා. මේ මේ ගුණයි නමයි පිටස්තර කර ඉන්නකොට මොනවා කරලවත් දුවන් දෙවියක් නැහැ. එක තැනම රැඳී තියෙනවා. ආන් මේක තමයි බොහෝ වේලාවක් ධානය ආරක්ෂා කරගන්නා වූ ක්‍රමේසා විදිය. ඒතකොට මේ විදිහට පළවෙනි ධානයේ බොහෝ වේලාවක් ඉන්නකොට විශාල ප්‍රීතියක් දැනෙන්න පටන් ගන්නවා. විශාල ප්‍රීතියක් දැනෙනවා. ආන් එතකොට මතක තියාගන්න දැන් දෙවෙනි ධානයේට නගින්න සුදුසුකම් ඇති වෙලා තියෙනවා කියලා. එතෙන්ද මොකද කරන්න ඕනේ? දෙවෙනි ධානය කියලා අදිස්ථාන කරන්න. අදිස්ථාන කරනකොටම සමාධිසිත ඉහළට නැගීගෙන ගිහින් නවතිනවා. ගොඩාක් නැගගෙන යන්නේ නැහැ පොඩ්ඩක් හෙල්ලුම් කරලා නවතිනවා. පළවෙනි ධානයේ තියෙන්නේ මෙන්න මේ පරිමුඛය තුළ මෙන්න මේ මේ තුළ. පළවෙනි ධානයේදී සිත නැගී යන්නේ නැහැ. එතනම වැඳී පවතිනවා. දෙවෙනි ධානයේදී පොඩ්ඩක් ඉහළට නැගිලා යනවා නාසාග්‍රයයි එහෙදමයි අතර ප්‍රදේශයේ තමයි දෙවෙනි ධානයේ තියෙන්නේ. අනේකයි ওই වේගයෙන් නැගිලා යන්නේ නැහැ කියේ. පොඩ්ඩක් එල්ලුම් කරනවා. එතකොට දෙවෙනි ධාන තලයට නැග්ගයන් පස්සේ Tamanටම ඊටාම පැහැදිලිව පේනවා තනි කරම ප්‍රීතියටයි සැපෙන් ප්‍රීතියටයි සැපේටයි ඒකාග්‍ර වෙලා තියෙනවා. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එතෙන්ද හුස්ම අතහැරලා දාන්න ඕනේ. හුස්ම දිහා යන්න එපා. එතකොට මේ දෙවෙනි ධානය තුල බොහෝ වේලාවක් ඉන්නකොට අර ප්‍රීතියත් අඩු වෙලා යනවා. ප්‍රීතිය අඩු වෙලා යනවා කියන්නේ සැපයටපත් වෙනවා කියන එකයි. සැපයේ ගොරෝසු භාවයේ ප්‍රීතියයි, ප්‍රීතියේ සියොම් බව සැපයයි. තුන්වෙනි ධානය තුල තියෙන සැපය. එතකොට ප්‍රීතිය අඩු වෙගෙන යනකොට මොකද්ද කරන්න ඕනේ? තුන්වෙනි ධානය කියලා අදිස්ථාන කරන්න. ආන් එතකොට සිත නැගීගෙන ගිහිල්ලා නලල් තලයේ ප්‍රදේශයේ නවතිනවා. අන්න එතන තමයි තුන්වෙනි ධාන තලය. එතෙන්දිත් නිතරම මතක් කරන්න ඕනේ ධානයේ නම ಗುಣ මතක් කරන්න ඕනේ. තුන්වෙනි ධානය, තුන්වෙනි ධානය. සමාධිසිත සැපේටම ඒකාග්‍ර වෙනවා. එතනත් ටික වෙලාවක් ඉන්නකොට සැපයත් අඩු වෙලා යනවා. අන්න එතෙන්දී අදිස්ථාන කරන්න හතරවෙනි ධානය කියලා. අන්න එතකොට සමාධිසිත විස මුදුනෙන් ඉහළට නැගී පවතිනවා. අන්න එතන තමයි උපේක්ෂාව තියෙන්නේ. එතෙන්දිත් මොකද කරන්න ඕනේ නිතරම හතරවෙනි ධානය හතරවෙනි ධානය කියලා මතක් කරන්න. ධානයේ ಗುಣ මතක් කරන්න. මොකද්ද ಗುಣ? උපේක්ෂකව පවතිනවා, ඉහළට නැගී පවතිනවා කියලා මතක් කරනකොට හොඳට උපේක්ෂකව ඉහළට නැගී පවතිනවා. මෙන්න මේකයි ධාන වලට කොට වෙන ක්‍රමය. ආන්නේ චතුර්ථ ධානය තුළ තමයි උපේක්ෂාව තියෙන්නේ. අන්න එතන තමයි නැදහස් හිතක් තියෙන්නේ. සම්මා සමාධිය කියන්නේ ආන්නේ ඒකයි. ඒ සම්මා සමාධිය ඇති කර ගැනීම සඳහා මේ සුළු අනුශාසනාව ශක්තිමත් වේවා කියන ආශිර්වාදයෙන් මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා ඔබ සැමතම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝරත්වරණයි